කුමාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 73 මේ වෙනකොට ජලාශ 20ක් වාන් දැමීම ආරම්භ කරලා තිබෙනවා. වාන් දුරක ජලාශ 10ක වියුක්ත කරලා තියෙනවා. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන නාචදුව නුවරවැව මහකනදරාව හා ඒරුවැවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුළුගම් වේර හා වෙහෙරගල ජලාශවලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුවය හිඳුල්වන හක්වතුන ජලාශලත් වාන් දුරක විවෘත කරලා තිබෙනවා. මේ නිසා දැදුරුවය කලාවය මල්වතුය මෙම ජලාශවල වාන්දුරට විවෘත කිරීම නිසා මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යෑමට අවධානයෙන් සිටින්න කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.